එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඊට පස්සේ අහලා තියෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ප්‍රායෝගිකව ජීවිතයට භාවනා භාවිතා කළ හැකි ආකාරය පහදන්න. ඉතින් භාවිතා කළ හැකි ආකාරය තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දක්වලා තියෙන්නේ. ඒවා ඉතින් මේ වගේ ධර්ම සාකච්ඡාවක කියන්න බෑ. ඒ සම්බන්ධව ඉතින් වෙනම දේශනාවක් කරන්න ඕන. එහෙම කෙනෙකුට අවශ්‍ය නම් අන්තර්ජාලයට ගිහිල්ලා අපි විසින්ම කරපු දේශනා ඇති CS SIYASA CS TV කියලා ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා පරීක්ෂා කළොත් අපි කරපු දේශනා තියෙනවා ඒවා බලන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ස්වාමින් වහන්සේලා කරපු දේශනක් තියෙනවා. ඒ දේශනාවක් හෝ දෙකක් නැවත නැවත අහන්න අහලා ආයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියවන්න එහෙම කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න මේකේ පැහැදිලි කරන ක්‍රමය. එහෙම නැත්නම් ඒක මේ විනාඩියකින් දෙකකින් කියන්න පුළුවන් කාරණයක් නෙමෙයි.